කමඨහන වැඩසටහන තුළින් ඔබට භාවනාව සම්බන්ධයෙන් ප්‍රායෝගිකව ඇතිවන ප්‍රශ්න ගැටලු පිළිබඳවත් ඒ වගේම විවිධ දහම් කරුණු පිළිබඳවත් කරුණු පැහැදිලි කරලීම තමයි සිදු කරනු ලබන්නේ. ඉතින් ඒ අනුව ඔබට ඇතිවන ඕනෑම ගැටලුවක් මේ වැඩසටහනට යොමු කිරීම තුළ ඒ සඳහා අවශ්‍ය විසඳුම් ලබා ගන්නට පුළුවන්කම තිබෙනවා. අද දවසේදීත් අපිට යොමු වී තිබෙන දහම් ගැටලු පිළිබඳව අපි අවධානය යොමු කළොත් අභිධර්ම පිටකයේහි සඳහන් ස්වરૂපාර්ථ යන වචනයේහි අර්ථය පැහැදිලි කර දෙන්නට කියලා අභිධර්ම පිටකයෙහි ස්වરૂපාර්ථ කියන වචනය පිළිබඳව වෙනම විග්‍රහ කිරීම නෙමෙයි අභිධර්මය කියන විශේෂී ඒ තිබෙන මාතෘකාවන් පිළිබඳව නැතිනම් අභිධර්මයේහි යෙදෙන ප්‍රධාන කරුණු වල ස්වરૂපාර්ථ පැහැදිලි කරලීම සිදු කරනවා. එහි ස්වરૂපා ස්වરૂපයන් සහ අර්ථයන් විවරණයට ලක් කිරීම තමයි ඒ තුලින් සිදු කරනු ලබන්නේ. කියන්නේ දැන් කුසල ධම්මා අකුසල ධම්මා අභ්‍යාකතා ධම්මා කියනකොට ධම්මසංගණිත්‍රකරණයෙහි කුසල ත්‍රිකය කියලා මේ ත්‍රිකය හඳුන්වනවා. එතකොට මේ ධර්මයන්හි කොහොමද මේ සංග්‍රහ වීම සිද්ධ කරන්නේ? මේ ධර්මයන්ගේ ස්වභාවය මොකක්ද? මේ ධර්මයන්ගෙන් හඳුන්වන්නේ කුමන කුමන ධර්ම කොටාසයන්ද? ස්කන්ධායතන ධාතු ආදී වශයෙන් බෙදෙන කල මේවා කුමන ධර්මයන්ගේ සංග්‍රහ කළ හැකිද? මෙන්න මේ ආදී නයින් ඒ ධර්මයේ පිළිබඳව ඒ ධර්මයන්ගේ ස්වභාවයන් පිළිබඳව එහි අර්ථයන් පිළිබඳව විවරණය කරලීම තමයි අභිධර්මය පැහැදිලි කරලීමේදී සිදු කරනු ලබන්නේ. අන්න ඒ නිසා එහිදී ඒ ස්වરૂපාර්ථ අභිධර්ම ස්වરૂපාර්ථ කියලා ඒ දේවල් පිළිබඳව කරනු ලබන ඒ විවරණයට ඒ විග්‍රහයන්ට නමක් තබනවා නැතිනම් ඒ නමින් හඳුන්වනු ලබනවා. ඉතින් ඒ තමයි අභිධර්මයේ ස්වરૂපార్థ කියලා කියන්නේ. ඒ වගේම ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා සලායතන ස්පර්ශ රූපය වේදනා නිරෝධය යනු ඒ ඒ ධර්මයන් මමත්වයෙන් ඇසුරු නොකිරීමෙන් තණ්හාව ඇති කර ගැනීමට භූමියක් නැති කිරීමද එමගින් ඉදිරි ප්‍රතිසන්දිය සඳහා කර්ම සකස් නොකිරීමද කියන එක පිළිබඳව අහලා තියෙන කියන්නේ දැන් රූපයෙන් මිදීම ඊට පස්සේ වේදනා නිරෝධය සලායතන නිරෝධය ස්පර්ශ නිරෝධය මේ විදිහට අපි කතා කරනවා තණ්හා නිරෝධය මේ ආදී ලෙස අපි නිරෝධය පිළිබඳව කතා කරනවා ඉතින් මෙන්න මේ Nirodha පිළිබඳව අපි කරනු ලබන සාකච්ඡාවලදී අපි බොහෝ අවස්ථාවලදී පැහැදිලි කරනු ලබනවා මේ හටගත් ධර්මයන්හි ඉතිරි නැතුව නැතිවන බව ඒක ලෝකයේහි අපි දැනගත්තත් නොදැනගත්තත් සෑම මොහොතකම හේතු නිසා හටගත් ධර්මයෝ හේතු නැති වෙනකොට නැතිවීම ස්වභාව කරගෙනයි පවතින්නේ. හේතු ඇති කලෙහි හටගන්නවා හේතු නැති වෙනකොට ඒ ධර්මයෝ නිරෝධයට පත් වෙනවා. ඉතින් මේ හේතු ඇතිකල්හි හටගන්න හේතු නැති වෙනකොට Nirodhayට පත්වන එම ධර්මයන් පිළිබඳව අපි නුවණින් විමසා බලන කල අපට දකින්නට පුළුවන්කම තිබෙනවා ඒ Nirodhaya පිළිබඳව ඇත්ත නොදන්නාකම නිසා ඒ Nirodhehi යථාභූත ස්වභාවය පිළිබඳව නොදකින බව නිසා හිතට විඥාණයට ඒ ධර්මයන් ඇසුරු කරන්නට ලැබිලා තියෙනවා. අපිට ඒ ධර්මයන් ඇසුරු කරගත්තාම රූපය හෝ ඇසුරු වෙනවා, ඇස හෝ ඇසුරු වෙනවා, විඥාණය හෝ ඇසුරු වෙනවා. මෙන්න මේ ආකාරයෙන් ඇසුරු වෙන තැනකදී අපිට ඇතිවන සංඥාවන් අපිට ඇතිවන වේදනාවන් පවා ඒ රූපයට අයිති දේවල් රූප සංඥාවන් රූපේ පිළිබඳව තියෙන වේදනාවන් රූපේ පිළිබඳව තියෙන දැනගැනීම මෙන්න මේ ආදී ස්වરૂපයන්ගෙන් ප්‍රකට වීම තමයි අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඒ කුමක් නිසාද අපි දකින්නේ නැහැ මේ ධර්මයන්ගේ හටගන්න බව සහ මේ ධර්මයන්ගේ වැයවෙන ස්වභාවය පිළිබඳව අපි ඇත්ත නොදන්නාකම නිසා. ඉතින් හැම වෙලාවකදීම අපි තේරුම් ගන්නට ඕන දේ තමයි මේ ධර්මයන්ගේ හේතු ඇති කල්හි හටගෙන හේතු නැතිවීමෙන් වැය වෙන ස්වභාවය තියෙනවා නම් ඒ කියන්නේ ආහාර ප්‍රත්‍යයෙන් හටගෙන ආහාර නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා කියනකොට ඇහැ රූප චක්කු විඥානාදී මේ ධර්මයන් ආහාරය ප්‍රත්‍ය කරගෙන ආහාරය සමුදය කරගෙන උපදිනවා ආහාරය නිරෝධයටපත් වීම තුළ නිරෝධයටපත් වෙනවා මේ තුන් දෙනාගේ එකතුව නිසා පේනවා එකතුව නැති වෙනකොට ඒ ධර්ම ශික්‍රේ නිරෝධයටපත් වෙනවා. ඊට පස්සේ නැවත එය අපිට දැකිය නොහැකි දෙයක් ලෙස නැතිනම් අපිට ඒ නැවත අත්විඳිය නොහැකි දෙයක් ලෙසට පත් වෙලා ඉවරයි. මේ විදිහට අපිට ස්පර්ශ ආයතන හය පැත්තෙම යම් කිසි දෙයක් මිශ්‍රිත කරගන්නට අවකාශයක් නැත්තම් ස්පර්ශ ආයතන හය පැත්තෙම යම් ධර්මයක් මිශ්‍රිත කරගන්නට දෙයක් නැත්තම් ඇසුරු කරගන්න දෙයක් නැත්තම් ඒ ඇසුරු වෙන්න ස්පර්ශ ආයතන හය පැත්තෙම දෙයක් නොලැබෙන කල ස්පර්ශ ආයතන හයෙන් මිදීම උපදවාගෙන වාසය කරනු ලබන ස්පර්ශ ආයතන 6ට අපිට එළඹෙන්නට දෙයක් ඇත්තේ නැතිකම නිසා. එහෙම වුණාම තණ්හාව කියන දේ නොහට ගන්න බවට ගිහිල්ලා අනුත්පාද ස්වභාවයට ගිහිල්ලා. ඒ කියන්නේ තණ්හාව කියන එක ඇති වෙන්න භූමියක් නැහැ. ඇහැ, රූප, චක්කු විඥාන ආදී මේ ධර්මයන් මේ ප්‍රියසාත භවෙන් ඇසුරු කරන බව නිසාම තමයි ප්‍රිය ස්වභාවයෙන් සාත ස්වභාවයෙන් ඇසුරු වෙන නිසා තමයි අපිට එතන තණ්හාව උපදින්නේ සහ තණ්හාව වැඩෙන්නේ. හැබැයි මේ ධර්ම ටික අපිට ඇසුරු වෙන්නේ නැත්තම් ඒ ධර්ම ටික අපිට ඇසුරු වෙන්නේ නැත්තම් විඥාණයට ඒ ධර්ම ටික ඇසුරු වෙන්නේ නැත්තම් විඥාණයට හැම වෙලාවකදීම ප්‍රකට වෙනවා නම් ස්පර්ශ ප්‍රත්‍යයෙන් ඉපදුණු ආහාර ප්‍රත්‍යයෙන් ඉපදුණු ධර්ම ටික ආහාර නිරෝධයෙන් ස්පර්ශ නිරෝධයෙන් නිරෝධයටපත් උනා කියන එක නාම රූප නිරෝධයෙන් නිරෝධයටපත් උනා කියන එක දකින්නට පුළුවන්කම ලැබිලා තියෙනවා නම් නුවණින් මනාකොට අවබෝධ කරගනු ලබනවා නම් ඒ කෙනාට අර ඇහැ රූප චක්කු විඥාන කියන දේවල් ටික පැත්තේ කිසිම දෙයක් ලැබෙන්නේ නැහැ. ඇස අසුරු නොවන කල, රූපය අසුරු නොවන කල, චක්කු විඥානය අසුරු නොවන කල ඒ ධර්මයන් කෙනෙක් හෝ පුද්ගලයෙක් වශයෙන් ගන්නට දෙයක් හම්බ වෙන්නේ නැහැ. එතකොට තණ්හාවට බැසගන්නට දෙයක් ලැබෙන්නේ නැහැ. තණ්හාවට බැසගන්න දෙයක් නොලැබෙන නිසා තෘෂ්ණාවෙහි අනුත්පාද බවට පත්වීම එතනදී අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් මේ තණ්හාවේ තියෙන අනුත්පාද බව තමයි එතනදී සිද්ධ වෙන්නේ නොහට ගැනීම කියන එක. ඒ තණ්හාව උපදින්නට සහ තණ්හාව පවතින්නට අවශ්‍ය වන භූමිය කියන එක දුරු තමයි එතනදී හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. එතකොට සංහාව උපදින්නට හෝ පවතින්නට භූමියක් නැති වෙනකොට ඒ කියන්නේ කර්ම භවයේහි පැවැත්ම කියන දේ සකස් වෙන්නේ නැහැ. කර්ම භවයේහි පැවැත්ම සකස් නොවන කල උත්පත්ති භවයක පැනවීමක් නැහැ. කර්ම භවයක පැවැත්ම කියන එක නැති කල උත්පත්ති භවයේහි පැනවීමක් නැහැ. උත්පත්ති භවයේහි පැනවීමක් නැහැ කියලා කියන්නේ මතු ප්‍රතිසන්දි නැහැ කියන එක. ඒ කියන්නේ ජරා මරණ දුකේ පැමිණීමක් නැහැ. ජරා මරණ දුකේ පැමිණීම නැත්තේ මරණින් මත්තේහි ලබන ආත්ම භාවයකදී ජරා මරණ දුකටපත් වෙන්නේ නැහැ කියන එකම නෙමෙයි. මේ මේ ස්කන්ධ ප්‍රතිලාභය තුලත් එයාට ජරා මරණ දුක විඳින්න තැනක් හම්බ වෙන්නේ නැති එක තුල. අපිට ඇහැ පැත්තේ දෙයක් හම්බ වෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ තෘෂ්ණාවට බැස ගැනීමට මුලක්. තෘෂ්ණාව හටගන්නට හෝ තෘෂ්ණාව උපදින්නට තනක් විදිහටයි එතන පවතින්නේ. එතකොට ඒ ධර්මයට අනුරූපීව ඒ රූපයට හෝ ඒ ඇසට හෝ ඒ විඥාණයට හෝ ඇසුරු කරගෙන පවතින බව නිසා ඒට සිතන බව නිසා මේ පුද්ගල භවෙහි හට ගැනීම තියෙනවා ඒ පුද්ගලයාගේ ඉපදීමට හේතු තියෙනවා ඒ පුද්ගලයාගේ වයසට යෑමට හේතු තියෙනවා ඒ පුද්ගලයාගේ ජරා මරණ දුක පණවන්නට පුළුවන්කම තියෙනවා එහෙනම් ජීවත් වෙන කෙනෙකුගේ මරණය, ජීවත් වෙන කෙනෙකුගේ ලෙඩවීම, ජීවත් වෙන කෙනෙකුගේ වයසට යෑම මේ හැම දෙයක්ම හම්බ වෙන්නේ ඇහැ රූප චක්කු විඥාන, කන ශබ්ද සෝත විඥාන ආදී මේ ස්පර්ශ ආයතන හයේ ඒ වගේම බාහිර ආයතන හයෙහි ඒ වගේම ස්පර්ශය විඥාන හයෙහි ස්පර්ශය වේදනා හයෙහි සංඥා හයෙහි සංහාකායන් හයෙහි මෙන්න මේ ධර්මයන්ගේ මේ හය හය ගොඩවල් ටිකක් ගත්තොත් මේ ධර්මයන් ඇති තැනක තමයි හැම වෙලාවකදීම ජරා මරණ දුකේ පැනවීම තියෙන්නේ. මේ ධර්මයන්ගේ පැවැත්ම නොවන කල ජරා මරණ දුක පණවන්න දෙයක් ඇත්තේ නැහැ. ඒකෙන් කියන්නේ සියල්ලෙන්ම හිස් කියන එක නෙමෙයි. එතනදී අවබෝධයක් හැටියට ඇසුරවන්නට හේතු නිසා හටගෙන හේතු නැති වෙනකොට නැතිවන ධර්ම ටිකක එයාට පණවන්නට දෙයක් ලැබෙන්නේ නැහැ. ඒක ඊටාම සියුම් ඊටාම සූක්ෂම ස්ථානයක්. ඉතින් අන්න ඒ තැනට අදාළව තමයි බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ දේශනා කළේ. ඉතින් ඒ නිසා රූපය පිළිබඳව කතා කළත් රූපය කියන දේ ඇසුරු වෙන්නේ නැහැ. අපි වේදනාව පැත්ත ගත්තොත් වේදනාව කියන එක ඇසුරු වෙන්නේ නැහැ. වේදනාව ඇසුරු වෙන්නේ නැත්නම් වේදනාව නිරෝධයටපත් වුන නිසා වේදනාව නිරෝධයටපත් වුණා කියලා කියන්නේ හටගෙන නිරුද්ධ වුණ ස්කන්ධ නිරෝධය කියන එක නෙමෙයි. රූපය මොහොතින් මොහොත හටගෙන නිරෝධයටපත් වෙනවා. වේදනාව ස්පර්ශ ප්‍රත්‍යයෙන් හටගෙන ස්පර්ශ නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා. ඒක අපි දැක්කත් නොදැක්කත් හටගත්ත ධර්ම ඉතුරු නැතුව නැති වෙනවා කියන එක සිද්ධ වෙන දෙයක්. හැබැයි ඒ ධර්මයන්ගේ Nirodha පිළිබඳව නොදන්න කම නිසා, සමුදය පිළිබඳව නොදන්නා කම නිසා අපේට විඥානයේහි අත්දැකීම ඇස රූප චක්කු විඥාන කියන මේ ධර්මයන්ගේ පැත්තට පැනවීමක් තියෙනවා. යම් කෙනෙකුට රූපය ඇසුරු වෙනවා කියලා කියන්නේ ඇහැ ඇසුරු වෙනවා, රූපය ඇසුරු වෙනවා සහ චක්කු විඥානය ඇසුරු වෙනවා කියන එක. ඇස ඇසුරු වෙනවා කියලා කියන්නේ රූපය ඇසුරු වෙනවා සහ චක්කු විඥානය ඇසුරු වෙනවා කියන එක. චක්කු විඥානය ඇසුරු වෙනවා කියලා කියන්නේ ඇස ඇසුරු වෙනවා සහ රූපය ඇසුරු වෙනවා කියන එක. මොකද මේ ධර්මයන්ට කිසිම අවස්ථාවක හුදකලාව ස්වාධීනව යම්කිසි දැනුමක් ඇති කරලීමේහි හැකියාවක් තිබුණේ නැහැ. චක්කු විඥාණයට ඇස ඇසුරු වීමකින් තොරව චක්කු විඥාණයේ පමණක් පහළ වී රූප දැකීම නැමැති දර්ශන කෘත්‍ය සම්පාදනය කරන්නට පුළුවන් කමක් තිබුණේ නැහැ. නිසා ජාත්‍යන්දාදී කෙනෙකුට කිසිම කලෙක රූප දකින්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. රූපය පිළිබඳව අත්දැකීමක් නූපදින කෙනෙකුට දිබ්බ චක්කු ආදී ඥානයන් උපදවන්නට පුළුවන් කමක් ලැබෙන්නේද නැහැ. ඒකයි එහි ස්වභාවය. ඒ වගේම තමයි රූපය පිළිබඳව අත්දැකීමක් කෙනෙකුට ඇස හෝ විඥානයේ නැතිනම් ඒද තියෙන්නට පුළුවන් කමක් නැත්තේ. ඒ වගේම විඥානයේහි පහළවීම කියන දේ නැතිනම් ඒද ඒ බඳු ධර්මයක පැවැත්මක් තියෙන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. ඒකට පෙනීම හැම වෙලාවකදීම මේ ධර්ම තුනක එකතුව නිසා ඉපදුණු එකතුව නිසා හටගන්න දෙයක්. ඒ ධර්ම තුනෙහි එකතුව නිරෝධයටපත් වෙනකොට නැත්නම් මේ එකතුව බිඳෙනකොට ආහාර ප්‍රත්‍යය කියනකොට ප්‍රත්‍යය කියන දේ බිඳී යෑමෙන් ඒ ධර්මයන්ගේ බිඳී යෑම සිද්ධ වෙනවා. ඉතින් යම් ධර්මයක් ආහාර නිසා ආහාර ප්‍රත්‍ය නිසා එකට එකතු වෙනවා නම් නැතිනම් උපදිනවා නම් ආහාර නිරෝධයෙන් මේ ධර්මයේ නිරෝධයටපත් වෙනවා. ඉතින් දර්ශනය කියන දේ පෙනීම කියන දේ රූප පේනවා කියන එක ඇසපැත්තට හෝ රූපේ පැත්තට හෝ සිත පැත්තට හෝ අපිට දමන්නට පුළුවන් කමක් ඇති දෙයක් නෙමෙයි. ඉතින් අන්න ඒ දේ ඇහැ රූප චක්කු විඥානාදී ධර්ම විශේෂයන්හි පවත්වන් නැතිව ඉන්න කෙනෙකුට ඒ ධර්මයන්ගේ පැවැත්ම හමු වෙන්නේ නැත්නම් ඒ ධර්මයන් පිළිබඳව තමාගේ පැනවීමක් කරන්නේ නැහැ. ඉතින් ඒක ඒ කෙනා තමයි ඉදිරි ප්‍රතිසන්දිය සඳහා නොයන ලෙස තම සිත වඩපු කෙනෙක් කියලා කියන්නේ. ඉතින් මෙන්න මේ බව තමයි අපි තේරුම් ගන්නට ඕනේ. Nirodhe කියලා කියන්නේ නුවණක්, ප්‍රඥාවක්, අවබෝධයක් නැතිනම් ඒක ස්කන්ධයකින් පෙන්වන්නට පුළුවන්කම තියෙන දෙයක් නෙමෙයි. තණ්හාවෙහි අනුත්පාද බව, ඒ වගේම ස්කන්ධයන්ගේ නිරෝධය ඒ තුල අත්දකින බව, නුවණින් දකින බව. ඒ වගේම තමන්ට ඇසුරවන්නට ඇහැ රූප චක්කු විඥානාදී කිසිම ධර්මයක පැනවීමක් නිස්සිත නොකර ගන්නා බව. ඒ Nirodhehi තිබෙන ලක්ෂණයන් හැටියට, ස්වභාවයන් හැටියට අපිට තේරුම් ගන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ නිසා නිවන කියන තැන, Nirodhe කියන, Nirodha සත්‍යය කියන එක ඇතුලේ ස්පර්ශ ආයතන හයෙහි පැනවීමක් නැහැ ස්පර්ශ හයෙහි පැනවීමක් නැහැ වේදනා හයෙහි පැනවීමක් නැහැ රූපයන්ගේ පැනවීමක් ඇත්තේ නැහැ ඒ කෙනාට සාමාන්‍යයෙන් ලෝකයේ ස්පර්ශ ආයතන හය අනුව ගියපු සංඥාවන්ගේ පැනවීමක් නැහැ විඥානයන්ගේ පැනවීමක් නැහැ ඒ නිසා ඒ ධර්මයන්ගෙන් මිදුණු බවම ඒ ධර්මයන් නිස්සෘත කර නොගන්නා බවම තමයි නිවන කියලා කියන්නේ ඉතින් ඒ නිසයි සලායත නිරෝධය නිවන කියලා කියන්නේ. ස්පර්ශ නිරෝධය නිවන කියලා කියන්නේ. වේදනා නිරෝධය නිවන කියලා කියන්නේ. රූප විභෝතිය රූපේ දුරු කරගත්ත කෙනාට ඒ තුළින් නිවන ලැබෙනවා කියලා කියන්නේ. ඉතින් ඒ බව සියුම් නුවණින් ප්‍රත්‍යක්ෂ කළ යුතු දෙයක්. ඒ සඳහා තමයි ක්‍රමානුකූලව සතිපත්තහනේ ඉඳලා අපි මාර්ගයක් කෙනෙක් දියුණු කරන්නේ මාර්ගයක් වඩන්නේ. ඒ සඳහා තමයි අපි අප්‍රමාදී වේ යුත්තේ. එසේ හෝ ඒ ඥාන දර්ශනයක් එය දකින්නට අවැසි ආකාරයට අපේ මනස තුළ උපදවා ගැනීම සඳහා තමයි උත්සාහ කරන්නේ. ඉතින් ඒකට තමයි සමත භාවනා උපකාර කරගන්නේ. ඒ සඳහා තමයි විපස්සනා වශයෙන් දැකීම කියන දේ උපකාර කරගන්නේ. සංඥා භාවනාවන් අපිට උපකාර කරන්නේ අන්න ඒ ධර්මාර්ථය අවබෝධ කර ගැනීම සඳහා. ඉතින් එය අප්‍රමාදීව ඔබ පුරා ගැනීම කළ යුතු වෙනවා. ඒ වගේම දෙවන ගැටලුව ඊළඟ ගැටලුව හැටියට අපිට මේ ප්‍රශ්නයක් යොමු වෙලා තියෙනවා. ලෝභය සහ තණ්හාව අතර තියෙන වෙනස මොකක්ද කියලා. ලෝභය සහ තණ්හාව අතර තියෙන වෙනස පිළිබඳව කතා කළොත් අපිට ව්‍යංජන නානත්වයක් තමයි කියන්නට වෙන්නේ. ලෝභය කියලා හඳුන්වන තැන තියෙන සියල්ලම තණ්හාව කියන එක ඇතුළට ඇතුළත් කරන්නට පුළුවන්. තණ්හාව කියන එක ඇතුළේදී ලෝභය කියන දේ ඉතුලත් කරන්නට පුළුවන්කම තියෙනවා. සිත් පිළිබඳව කතා කරනකොට තණ්හාව කියන දේ ඇතුළත් වෙන්නේ ලෝභ කියන චෛතසිකය ඇතුලේ. ඒ වගේම තණ්හාව කියන එක පිළිබඳව කතා කරාම ලෝභය අතහැරලා තණ්හාව කියන එක කතා කරන්නට පුළුවන්කමක් නැත්තේ නැහැ. හැබැයි තණ්හාව කියන එක කෙලේශයක් හැටියට කතා කරනවා. තණ්හාව කියන එක කෙලෙසේක වැඩ කොටසක් කරන දෙයක් හැටියට ප්‍රධාන වශයෙන් කතා කරනවා. ලෝභය කියන දේ අකුසල මූලයක් හැටියට කතා කරනවා. ඒකට අකුසලය සහ කෙලෙසය කියනකොට කර්ම සහ කෙලෙස් කියන තැන්වලදී මේ දෙකේ යම් වෙනසක් දකින්නට බැරි කමක් නැත්තේ නැහැ. ඊටාම සියුම් වෙනසක්. ඊටාම සූක්ෂම වෙනසක් අපිට මේ දෙක ඇතුලේ දකින්න පුළුවන් කමක් නැතුවාම නෙමෙයි. අපිට යම් කිසි විදියකින් එක සමානම වෙන රූප දෙකක් දැක්කහම ඒ රූප දෙකම එක සමාන තමයි. හැබැයි සමානම රූප දෙකෙහි පිට තාම සියුම් වෙන පොඩි හරි වෙනස්කමක් දකින්න පුළුවන් මේක දෙකක් වෙන්නේ නිසා. ඉතින් අන්න ඒ වගේ අපිට මෙතනදි කියන්න පුළුවන්කම තියෙන ලෝභය සහ තණ්හාව කියන්නේ නාම වශයෙන් දෙකක් හැටියට මේ හඳුන්වනවා. හැබැයි එකම ධර්මයක් තමයි මේක ඇතුළේදී හඳුන්වන්නේ. හැබැයි මේ නාමකරණයේදී විශේෂ ලක්ෂණයක් මුල් කරගන්නවා. අපි ලෝභය කියන එක ධර්මයේහි පැහැදිලි වෙන බොහෝ තැන්වල අපට දකින්නට පුළුවන්කම තියෙනවා එතනදී මේ අකුසලය සහ අකුසල හේතුවක් හැටියට ලෝභ කියන දේ හඳුන්වනවා. ඒ වගේම එතනදී යම්කිසි බලාත්මක බවක් දකින්න පුළුවන්කම තියෙනවා. තණ්හාව කියන එක කෙලේශයක් හැටියට තමන්ගේ වැඩ කොටස කරන දේ හැටියට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ වගේ මේ තණ්හාව කියන දේ සමුදය සත්‍ය පිළිබඳව දක්වන කොටස් තණ්හාව අපි දක්වනවා. ලෝභෝ කියන වචනේ මෙතන ගන්නෙ නැතුව හැබැයි ලෝභය හැර තණ්හාව කියන එක දකින්න පුළුවන්කම නැහැ. ඒ වගේම තණ්හාව අනුසේ ධර්මයක් හැටියට දක්වනවා. තණ්හාව සංයෝජනයක් හැටියට කතා කරනවා. අර ලෝභය කියන වචනයට අදාළ නොවි අපිට තණ්හාව කියන එකෙහි මේ වගේ වෙනස්කම් ටිකක් දකින්න පුළුවන්කම තියෙනවා. ඒක වෙනසක් කියලා පෙන්වන්නට තරම්වත් නොවන දෙයක්. හැබැයි ඒකෙදි කර්ම කෘත්‍ය සහ කෙලෙස් කෘත්‍ය කියලා අපි සාමාන්‍යයෙන් අකුසලයන්ගේ කෘත්‍ය දෙකක් දකිනවා. ඒ කර්ම කෘත්‍ය කියලා කියන්නේ යම් කර්මයක් කරන්නට කර්මපතයක් සකස් කර ගැනීමේදී ඒ දේ ඉදිරිපත් වෙන එක ඒක තමයි කර්මය කියලා කියන්නේ. කුසල කර්ම අකුසල කර්ම. ඊට පස්සේ කෙලෙස්ය කියලා කියන්නේ කර්මයකට වඩා වෙනස් දෙයක්. කර්මයකට කෙලෙස්යක් ඉදිරිපත් වුනහම තමයි ප්‍රතිසන්දි සඳහා යන්නේ. දැන් අපි උපදින්නේ නැහැ කර්මයකට. කර්මයකට කෙලේශයක් යදුනහම තමයි උපදින්නේ. කුසල සිතක අපි දන්නවා ලෝභය නැමැති අකුසල චෛතසිකයේ දෙන්නේ නැහැ. හැබැයි කුසල සිතක් පිළිබඳව කෙලස් ටිකක් යෙදුනේ නැති වුණොත් කුසල සංස්කාරයකට තණ්හා උපාදාන කියන කෙලස් කෙලේශයක් එතන තණ්හාව කියන එක සිද්ධ නොකළොත් කෙලේශ කෘත්‍යයක්. එයාට උපදින්න විදිහකුත් නැහැ. එහෙනම් විපාක හිතක් ඉපදිලා ඒ විපාක සිතකට අනතුරුව ඒ චිත්ත වීතිහි අවසානයේ නැව ඒ කියන්නේ කර්ම සිතක් ඉපදිලා ඒ චිත්ත වීතිය බිඳිලා ගිහිල්ලා ඊට පස්සේ නැවත සිතක් චිත්ත වීතියක් ඇසුරු කරගන්න නැතුව ඒ කය තව තැනකට ප්‍රතිසන්දි වශයෙන් යනවනම් එතන ප්‍රතිසන්දි වශයෙන් දැස ගන්න තැන මේ තණ්හාව කියන එක තමන්ගේ කෙලෙස් කෘත්‍යයක් සිද්ධ කරනවා. ලෝභයේ යෙදෙන කෙලෙස් කෘත්‍යයක් ඒක. ඒක හැබැයි හඳුන්වන්නේ තණ්හාවෙහි යෙදීම කියලා. අනේ තණ්හාවගේ යෙදීම කියන එක එතනදී උත්පත්තියක් ලබා දෙන්න හේතුවක් බවට පත් වෙලා තියෙනවා. හැබැයි උත්පත්තිය ලැබේ කුසලයක්. කුසලයකට කෙලස් ටිකක් යෙදුනහම තමයි ඒක ප්‍රතිසන්දිය සඳහා පැමිණවීම කලේ. අකුසල සහගත සිතකට කෙලෙසයක් නොයදුනොත් ප්‍රතිසන්දිය ලබා දෙන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ තැන්වලදී අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙන මේ කර්ම කෘත්‍ය සහ කෙලෙස් කෘත්‍ය කියලා මේ කර්ම සහ කෙලෙස් කියන මේ ධර්මයන් වැඩ දෙකක් අපිට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් තණ්හාව කියන වචනය ඇතුලේ බොහෝ තැන්වලදී ඔය කෙලෙස් කෘත්‍ය හඳුන්වනවා. මම කියන්නේ හැතනදී හැම තැනකදීම කෙලෙස් විතරක් හඳුන්වනවා කියලා. දැන් වස්තු තණ්හාව කියනකොට අපිට වස්තු පිළිබඳව ඇති කරගන්න ලෝභයම තමයි වස්තු තණ්හාව කියලා හඳුන්වන්නේ. ඉතින් හැබැයි අර කෙලෙෂය පිළිබඳව වෙනම ලෝභය කියන අර බැරෑරුම් වචනේ භාවිත නොකොට අර කෙලෙෂ කෘත්‍ය හැඳින්වීම සඳහා බොහෝ තැන්වල භාවිත වෙන්නේ ඔය තණ්හාව කියන වචනය. ඕක තමයි ඕක ඇතුලේ තියෙන තාම සියුම්ම ගියපු එකම ධර්මයක වෙනමම එහි ක්‍රියාත්මක වීම සහ එහි ලක්ෂණයන්ගේ ස්වභාවයන්ගෙන් ඒක හඳුන්වන්නට පුළුවන්කම තියෙන ක්‍රමයේ බවට පත් වෙන්නේ. ඒ හැරුණකොට වෙනස්කම් පෙන්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. යම් තැනක තණ්හාව තියෙනවා නම් එතන ලෝභය තියෙනවා. ලෝභය තියෙනවා නම් තණ්හාව තියෙනවා. ඒ විදිහට තමයි ඒක හඳුන්වන්නට සිද්ධ වෙන්නේ. එහෙම නැතුව ඒක වෙනමම දක්වන්නට පුළුවන් කමක් නැත්තේ නැහැ. ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා රුවන්වැලි මහා සෑයට ජීවිත පූජාවක් කරන්නේ කොහොමද කියලා පහදා දෙන්නට කියලා. එතකොට දැන් තුනුරුවන් උදෙසා කෙනෙකුට තමන්ගේ ජීවිතය පූජා කරන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් තුනුරුවන් උදෙසා ජීවිතය පූජා කිරීම කියන එක කෙනෙකුගේ ජීවිතයට මහා රැකවරණයක් සහ මහා ආරක්ෂාවක් ලබා දෙන දෙයක්. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං කියලා මට බුදුරජාණන් වහන්සේ හැර වෙනත් සරණක් නැහැ කියලා අපි අපේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේට පූජා කිරීමක් තමයි එබඳු අවස්ථාවකදී සිද්ධ වෙන්නේ. විශේෂයෙන්ම භවනාමය යෝගීව වාසය කරන පැවිදි ගිහි සියලු පින්නතුන් සියලු අය විසිනුදු මේ ජීවිත පූජාව බොහෝ දෙනා විසින් සිද්ධ කරනවා. මොකද තුනරුවන් උදෙසා තමන්ගේ ජීවිතය පූජා කළ දෙයක් බවට පත් කරගත්තාම ඒ තමන්ට ඒ පාමුංචය මගේ ජීවිතේ මම තුනරුවන් උදෙසා කැප කරපු ජීවිතයක් බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කළ ජීවිතයක් කියන එකත් එක්ක තමන්ට වීරයෝත්පාදයේ පිළිබඳව වීරය උපදවා ගැනීම සඳහා තමන්ගේ සිත නැඹුරු කරන්නට පුළුවන්කම තිබෙනවා. වීරය උපදවා ගැනීම සඳහා තමන්ගේ සිත නැඹුරු කළ හැකි වගේම ඒවත් එතනදී තවත් දෙයක් ලැබෙනවා තමන්ට තමන්ගේ සිත පැත්තෙන් සලසාගත හැකි ආරක්ෂාවක්. විවිධ මනෝ තත්වයන්ට මානසික තත්වයන්ට තමන්ගේ සිත දියුණු කරන කෙනෙකුට පත්වන්නට සිද්ධ වෙනවා ආධුනික තැන්වලට පත්වන්නට. එතකොට දැන් මම උදාහරණයක් හැටියට කිව්වහම ඔබ යම්කිසි ආගන්තුක තැනකට ආගන්තුක ස්ථානයකට යනකොට ඔබ තනියම නම් එතනට යන්නේ ඔබට ඔබේ අදහස් ඔබේ සිතුවිලි බෙදා ගන්නට කෙනෙක් ඇත්තේ නැහැ. හැබැයි ඔබ තනි නොවි ඔබ යනවා නම් ඔබට තව කෙනෙක් ඉන්නවා නම් ඔබත් එක්ක කතා කරන්න, එතන ගැන තවත් හොඳට දන්න කෙනෙක් ඉන්නවා නම් ඔබට පහසුවෙන් එතන හිතේ සැනසෙල්ලෙන් එතන හැසිරෙන්නට පුළුවන්කම තියෙනවානේ. අන්න ඒ වගේ තත්වයක් තමයි මේ ජීවිත පූජාව ඇතුළේදී තව ලැබිය හැකි ප්‍රතිඵලයක් වන්නේ. ඒ කියන්නේ අර භාවනා කරන කෙනෙක් තමන්ගේ ජීවිතය රුවන්වැලි සෑය ළඟට ගිහිල්ලා හෝ තුනුරුවන් උදෙසා පූජා කළාම අර වගේ තැනකට ගියාම Tamante එකට වඩා නැඹුරුතාවයක් ඇති වෙනවා ශක්තියක් ලැබෙනවා. ඉතින් ඒකත් එක්ක Tamanගේ ජීවිතය පූජා කිරීම කියන දේ තුළින් Tamanta අර පසුව භවනා කරන අවස්ථාවන් වලදී සිත විවිධ මට්ටම් වලටපත් වෙනකොට Taman අසරණ වෙන්නේ නැහැ. මගේ ජීවිතය මම බුදුරජාණන් වහන්සේට පූජා කළ ජීවිතයක්. ඉතින් වෙන උවදුරු ඇති වෙන්නේ නැහැ. Tamange හිතට ඒක මහා ශක්තියක් බවට පත් වෙනවා. හැම වෙලාවකදීම බුදුරජාණන් වහන්සේත් එක්කමයි අපි ඉන්නේ වගේ හැඟීමක් තුළ අපේ හිත පරිපූර්ණ බවට පත් වෙලා තියෙනවා. ශක්තියක් අපිට එතනින් සැලසෙලා තියෙනවා. ඉතින් ඒ නිසා භාවනා කරන කෙනෙකු Tamange ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා කරලා ඒ කෘත්‍ය සම්පාදනයක් පූර්ව කෘත්‍ය සම්පාදනයක් සිද්ධ කරගනු ලබනවා. ඉතින් ඒක ඒ සඳහා ජීවිත පූජාව කියන එකත් වැදගත් වෙනවා. ඉතින් ඒක සඳහා කල යුත්තේ කුමක්ද කියලා අපි විමසා බැලුවොත් ඔබ ගිහිල්ලා මහසෑය ළඟට නම් මහසෑය ළඟට ගිහිල්ලා ඒක අනිවාර්යයෙන්ම මහසෑය ළඟට ආයුතුයි කියලා කියනවා නෙමෙයි. හැබැයි එහෙම යන කෙනෙකුට එතනට ගිහිල්ලා තමන් මල් පහන් පූජා කරනවා නම් මේ දේවල් කරලා වන්දනාමාන කරලා තමන්ගේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේට පූජා කිරීම සිද්ධ කරන්නට පුළුවන්කම තියෙනවා. මගේ මේ ජීවිතය මම තුනරුවන් උදෙසාම බුදුරජාණන් වහන්සේ උදෙසාම පූජා කරනවා පූජාම් වේවා කියලා තමන්ට පූජා කරන්නට පුළුවන්කම තියෙනවා. හැබැයි ඒකත් එක්ක තියෙන්නට ඕනේ දේවල් ටිකක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන්ම අවවාද අනුශාසනා කළේ යම් විදිහකටද ඒ විදිහට මගේ ජීවිත පැවැත්මම අරගෙන යන්නට උත්සාහවත් වෙනවා. සිත සකස් කර ගැනීම පිණිස අනුශාසනා කළේ යම් බඳු ආකාරයකටද ඒ බඳු ආකාරයකට මගේ ජීවිත පැවැත්ම කියන එක මම පවත්වාගෙන යනවා. අන්න ඒ විදිහට අපි නිතරම ඊට පස්සේ අපි අපේ කැමැත්ත අනුව යොදාගන්නේ නැතුව දැන් අපේ ජීවිතේ පූජා කරන්න තියෙන්නේ ඊට පස්සේ අපි අපේ කැමැත්ත අනුව ඒක सिद्ध කරගන්න නැතුව ගිහියෙක් හැටියට නම් ඔබ ඔබේ පංචශීල ප්‍රතිපදාව ඇතුලේ ඔබ හැසිරෙන්නට උත්සාහවත් වෙනවා. සතිපට්ඨාන ආදී භාවනාවන් කරන්නට ඔබ උත්සාහවත් වෙනවා. නිරන්තරයෙන්ම කුසල ධර්මයන්හි අප්‍රමාදී වන්නට ඔබ උත්සාහවත් වෙනවා. මෙන්න මේ විදිහට ඔබේ ජීවිතය ඔබ බුදුරජාණන් වහන්සේ උදෙසා පූජා කළ කෙනෙකු උපාසක කෙනෙකු උපාසිකාවක් විදිහට යම් බඳු ආකාරයකට සැදැහැයෙන් ඔබ කටයුතු කරනවා නම් ඒ සැබෑයෙන් ඔබ කටයුතු කරනවා. ඒක ඔබට දුකක් වෙහෙසක් පීඩාවක් සිතට දැනෙන වෙලාවකදී පවා ඔබට එය සැනසීම පිණිස භාවිත කරන්නට පුළුවන්කම තිබෙන දෙයක්. අනේ මම මගේ ජීවිතය බුදුරජාණන් වහන්සේට පූජා කරලා තියෙන්නේ. මගේ ජීවිතයේ බුදුරජාණන් වහන්සේට පූජා කිරීම තුළ මේක මහා සැනසීමක් නේද මට ලැබෙන්නේ. ඒක මට අවශ්‍ය පරිදි පවත්කම නෙමේ භාග්‍යවතුන් වහන්සේගේ අනුශාසනාව තුළ gedaraka ඉන්න කෙනෙක් නම් උපාසක උපාසිකාවක් කෙසේ සිටිය යුතුද කියලා අනුශාසනා කළා නම් ඒ අනුශාසනාව අනුව මම හික්මෙන්න උත්සාහවත් වෙන කෙනෙක්. අනගාരിക උපාසක උපාසිකාවක් නම් ඒ අනුශාසනාව අනුව කුඩා වරදකදු මාතින් සිද්ධවන්නට නොදී හික්මෙන කෙනෙක් බවට මම පත්වන්නට ඕනේ. සාමණේර සාමණේරයක් වෙනවා නම් භික්ෂු භික්ෂුණියක් වෙනවා නම් ඒද එලෙසටම තමාගේ සිතෙන් හික්මීම හැසිරීම ඇති කර ගැනීම තමයි එතනදී සිදු කළ යුතු දේ බවට පත්වන්නේ. අන්න ඒ විදිහට ඔබේ හිතෙන් ඔබ සැනසීම සඳහා එබඳු පූජාවක් ජීවිත පූජාවක් කරනවන්න නිසා සිද්ධ කරන්නට පුළුවන්කම තිබෙනවා. ලෞකික ආරක්ෂාවක් සැලසෙනවා තමන්ගේ සිත දිනු කරගන්නට ඒක බොහෝ සෙයින්ම උපකාරක දෙයක් බවට පත් වෙනවා. ඉතින් ඒක ගිහිල්ලා වන්දනා කරලා ඔබට වචනයෙන් කියලා මහසෑය සමීපයේදී හෝ යම් කිසි තැනකදී ඔබට එය පවරා දීම සිද්ධ කළ හැකි වෙනවා. ඊළඟ දහම් ගැටලුව හැටියට යොමු වෙලා තියෙනවා. පංච උපාදානස්කන්ධයේ උදේවැය බලන විට රූපස්කන්ධයේ ලෙසගන්නේ චක්කු ප්‍රසාදයත් එහි පතිත වන වර්ණ සටහනක් ද යන්න පැහැදිලි කර දෙන්නට කියලා අහනවා පංච උපාදානස්කන්ධයේහි උදේවැය බලනකොට පංච උපාදානස්කන්ධයේහි උදේවැය බලනවා කියන තැනකදී අපිට දකින්නට පුළුවන්කම තියෙන්නේ ස්කන්ධයන්ගේ හට ගැනීම පිළිබඳව දකිනකොට අවිද්‍යා කර්ම සංහා ආහාර කියන මේ ධර්ම ටික නිසානේ රූපස්කන්ධයේ ඉපදීම කියන එක දකින්න පුළුවන්කම තියෙනවා. අවිද්‍යාව කර්ම තණ්හා ආහාර. දැන් අපිට පේන්නේ ඇහැට රූපයක් පේනවා කියන තැන තමයි. ඒකට ඒක වර්ණ රූපයක්. එහෙම නැතිනම් මේ දුව පුතා කියන අම්මා තාත්තා ඒවල් දරවල් යාන වාහන තියෙනවා කියන තැනක ඇහැට ගැටෙන්නේ ඇහැට ප්‍රකට වෙන්නේ වර්ණ සටහන. උද්‍යව්‍ය ඥානයක් උපදව ගන්නට අවශ්‍ය වෙන විදිහට මේ මානසිකාරය කරනකොට අපිට ඉස්සෙල්ලාම පේන්නට ඕන දේ තමයි දැන් දෙවෙනි වතාවේදීනේ අපි බලන්නේ රූපය අසුරුන තැනකදී තමයි බලන්නේ. හැබැයි අපි ආපහු රූපය ඒ පැත්තට පතිත නොවන විදිහට තමයි දැන් මේ මානසිකාරය පවත්වන්න යන්නේ. ඒ නිසා තමයි ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ කියන එක පිළිබඳව දක්වනකොට මේ රූපය ඒ කියන්නේ දැන් තමන් හොඳටම දන්නවා ඇහැට පෙනෙන වර්ණ සටහන වර්ණ රූපය කියන එක පිළිබඳව දන්නවා. ඒක දැන් තමන්ට ඇතුළට ආපු දෙන්නේ. ඊට පස්සේ ඉති රූපස්ස සමුදයෝ කියනකොට එයාට පේනවා මේ අවිද්‍යාව කර්ම තණ්හා ආහාර නිසා ඉපදුනා කියන එක. ආහාරය කියන දේදී අපි අවිද්‍යා කර්ම තණ්හා කියන ටිකේදී අතීත හේතු සහ ඊට පස්සේ ආහාරය කියන එකේදී වර්තමාන ප්‍රත්‍යතාවය පිළිබඳව අපි කතා කරන්නේ. ඇහැ රූප චක්කු විඥාන කියන මේ තුන් දෙනාගේ එකතුව උන තැනක ඉපදුණු දෙයක්. මේ තුන් දෙනාගේ Nirodhen Nirodheට පත්වන දෙයක්. එතකොට ඒක ඇහැ පැත්තටවත් රූපේ පැත්තටවත් හිත පැත්තටවත් පනවන්නේ නැතුව මේ ඇහැ රූප චක්කු විඥාන කියන තුන් දෙනාගේ එකතුව නිසා ඉපදුණු දෙයක්. ඒ වගේම මේ තුන්දෙනාගේ වැයවීමෙන් ඉතුරු නැතුව නැති වෙන දෙයක් හැටියට තේරුම් අරගන්නවා. අර ඉපදුණු දේ ඒ නිසා ඇහැ හෝ රූපය හෝ විඥාණයට හෝ පවරාදිය නොහැකි දෙයක්. ඒ ඒ පෙනුන දේ මේ තුනේ එකතුව නිසා ඉපදුණු දෙයක් මිසක ඒක ඇහැ පැත්තේ තිබුණ දෙයක් හෝ රූපේ පැත්තේ තිබුණ දෙයක් හෝ හිත පැත්තේ තිබුණ දෙයක් නෙමෙයි කියලා අපි සිතට පෙන්වා දීම තමයි සිද්ධ කරන්නේ. එතකොට ස්කන්ධයන්ගේ රූපස්කන්ධයේ උදේවැය දකිනකොට අපිට පේනවා මේ හේතු නිසා හටගත්ත දෙයක් මේක මේ ආහාර ප්‍රත්‍ය සමவாயෙන් ඉපදුණු දෙයක්. හැබැයි ප්‍රත්‍ය සමவாயෙන් ඉපදුණු මේ ධර්මය ඒක හැද රූපේද චක්කු විඥානයේද නොවි ඒ ධර්ම ටික හටගෙන නිරුද්ධ වෙනකොටම මේ පෙනීම කියන දේ නිරෝධයටපත් වෙලා තියෙනවා නැති වෙලා ගිහිල්ලා තියෙනවා. ඒක පවරා දෙන්නේ නැහැ බාහිරට. බහැරට ඒක පෙන්වා දෙන්නේ නැති තැනට තමන්ගේ සිත පවත්වලා තියෙනවා. ඒ තුළ තමයි තමන්ට එතන උදේවැය කියන එක ප්‍රකට කරගන්නට පුළුවන්කම් තියෙන්නේ. ආහාරය ඇති කල්හි හටගත්ත ආහාර නිරෝධයෙන් නිරෝධයටපත් වුණා කියන එක පිළිබඳව තමන්ට පෙන්වා දෙන්නට පුළුවන්කම තියෙන්නේ. අන්න එලෙස මෙනෙහි කිරීම කියන එක ඇතුලේ තමයි ඒක පෙන්වා දෙන්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට ගත්තාම රූපස්කන්ධයේ විදිහට ගන්නේ චක්කු ප්‍රසාදයත් එහි උපදින වර්ණ සටහනත් කියන එකට සීමා වෙන්නේ නැහැ. ඒකට ඒකට අපිට පෙනීම ඇති තැනකනේ අපි බලන්නේ. ඒකට අපි දර්ශන කෘත්‍ය ස්පර්ශ කියන්නේ තින්නා සංගති පස්සෝ කියන තැන තුන්දෙනාගේ එකතුව නිසා හටගත්තා කියලා අපි කියනවානේ. අනේ තුන්දෙනාගේ එකතුව ස්පර්ශ ස්පර්ශයේ බවට පත් වුණා කියන තැනින් අපි අරගෙන බලනවා. ඒ දේ මේ ඇහැ හෝ රූපය හෝ චක්කු විඥානයේ නෙමෙයි. ඒ ධර්ම ටික, ඒ කියන්නේ අපිට පෙනුණු රූපය කියන එක දර්ශන කෘත්‍ය සම්පාදනය කරපු එක ඇහැ රූප චක්කු විඥානය කියන මේ තුන් දෙනාගෙන් එකකට පමණක් පවරා දෙන්නට නොහැකි දෙයක්. ඒ ධර්ම තුන එකතුවෙන් හටගෙන ඒ ධර්ම තුන නැති වෙනකොටම නිරෝධයටපත් වන දෙයක් හැටියට අපි දකිනවා. ඒ ධර්මයන්ගේ පෙනීමෙහි තිබුණ දර්ශන කෘත්‍ය සම්පාදනය වන තැන තිබුණ ඒ නිරෝධය අත්දකින්න වාසය කිරීම සිදු කරනු ලබනවා. ඉතින් ඒක තමයි උදේවැය ඥානෙ ඉපදවීමේදී නැතිනම් උදේවැය ඥානෙ ලබන්නට අපිට උපකාර කරන තන බවට පත්වන්නේ අන්න ඒ විදිහට සිහිය නුවණ පැවැත්වීම කියන එක. ඒක අපිට අර වෙනමම රූපේ වෙතට නැඹුරු වෙලා බාහිර රූපේ තිබුණා තිබුණ රූපේ තමයි මේ මේ විදිහට පතිත උනේ හෝ ඇහැ තියෙනවා ඇහැට පතිත වෙලා තියෙන රූපය කියන එක හෝ එහෙම නෙමෙයි අපි දකිනවා මේ ධර්ම තුනේහි එකතුව නිසායි මේක ඉපදුනේ. ඒ වගේම එකතුව නැති වෙනකොට මේක නැති වෙනවා කියන එක පිළිබඳව අපි සිහි නුවණ පවත්වීමකුයි එතනදි सिद्ध කරන්නේ. ඊළඟ ගැටලුව විදිහට යොමු වෙලා තියෙනවා චක්කු සම්පස්සේ වෙන තැන පටිඝ සම්පස්සයත් අදිවචන සම්පස්සයත් යන දෙකක් සිදු වෙනවාද එසේනම් මේ සිදුවන ආකාරය පැහැදිලි කර දෙන්නට කියලා. චක්කු සම්පස්සය කියන තැනකදී ඔක ක්‍රම දෙකකට පැහැදිලි කරනවා. ඒකදී දැන් චක්කු සම්පස්සේ කියන තැනදී ඇහැට රූපයෙහි ගැටීම කියන එක පිළිබඳව අපිට යම් දැනුමක් උපදින්නේ එතන සිත ඉපදීමත් එක්කනේ දර්ශන කෘත්‍ය සම්පාදනය වෙන්නේ පේනවා කියන එක උපදින්නේ අන්න එතන යෙදෙන ස්පර්ශය චක්කු විඥානයත් එක්ක එකට සංප්‍රයුක්ත වුණා. ඒ කියන්නේ චක්කු විඥානයත් එක්ක එකට යෙදিলা තියෙන ස්පර්ශය පටිඝ සම්පස්සේ හැටියට හඳුන්වනවා. ඒක පටිඝ සම්පස්සේ හැටියට හඳුන්වනවා. ඒ වගේම මනෝද්වාරිකව සිතින් අරමුණක් අරගෙන උපදිනකොට හිතමුකෝ ඒ නිරුද්ධ වුණ අරමුණ අරගෙන සිතින් අරමුණු කරගෙන උපදිනකොට ඒ නාම ධර්මයන් අතර සිදුවන ස්පර්ශයක අදිවචන සම්පස්සේ හැටියට හඳුන්වනවා. දැන් එකම වීතියකින් මනෝ මනෝද්වාරයෙන් උපදින සිතක් ගත්තාම ඒ ద్వාරසිත රූපය අරමුණු කරගෙන කියන එකේදී අර ස්පර්ශ උනේ ඒ නාම ධර්මයන්ගේ පැවැත්ම කියන එක නාම ධර්ම ටික අන්න එතකොට පටිඝ සම්පස්සේ කියන්නේ නැතුව ඒකට අදිවචන සම්පස්සේ කියලා කියන. හැබැයි රූපයන්ගේ ස්පර්ශය සමගම එතනට සිත ඉපදෙනකොට ඒකට කියනවා පටිඝ සම්පස්සේ කියලා. ඒ නිසා රූප රූප අතර සිද්ධ වෙන ස්පර්ශයත් ඒ රූප දෙකක් අතර සිද්ධ වෙන ස්පර්ශය පිළිබඳව දැනගැනීමක් සිද්ධ වෙන මොහොතෙදිත් ඒ අවස්ථාවේදී පටික සම්පස්සේ කියලා කියනවා. මේ මේක තමයි බොහෝ සෙයින්ම සාධාරණ වූ දේ බවටපත් වෙන්නේ මනෝද්වාරකව උපදින අවස්ථාවලදී පටික සම්පස්සේ නොවි අදිවචන සම්පස්සේ ඇතිවීමත් ඒ වගේම ධාරික සිත්වලදී රූප ద్వාරයේ ద్వාරයන්ගෙන් අපිට සිත් උපදින විදිහ පිළිබඳව දැක්කහම ඒ තැන්වලදී අපිට දකින්නට තියෙන්නේ පටිග සම්පස්සේ උපදින අවස්ථාවන් විදිහට තමයි එතනදී හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය හැටියට යොමු වෙලා තියෙනවා චක්කු විඥානය හටගන්නේ අසත් රූපයත් හටගත්තාට පසුවද කියලා පැහැදිලි කරලා දෙන්නට කියලා. ඔව්. ඇහැ රූප කියන දෙක පුරේජාත වස්තුක කියලා කියන්නේ පුරේජාතයි කියන එක හැම වෙලාවකදී මේක කලින් උපදිනවා චක්කු විඥානය කියන එක පස්චාජාතයි ඒක පස්සේ හටගන්නේ. ඇහැ රූපයන්ට පස්සේ. ඒකට හේතුව තමයි දැන් සිත සෑම අවස්ථාවකදීම සිත පහළවන්නේ සිත උපදින්නේ මේ රූපය ඇසුරු කරගෙන භාංග චිත්ත සම්පතියක් විදිහට මේක පවතින්නේ අර ප්‍රතිසන්දි ගත්තනම් යම් සිතක් ඒ සිත හා සමාන වූ සිතක් තමයි ඒ සිත නිරුද්ධ වුණාට පස්සේ නැවත උපදින්නේ. ඒ හිත හටගෙන නිරුද්ධ වෙනකොට ඒ හිත හා සමාන තව සිතක් උපදිනවා. ඒ හිත හටගෙන නිරුද්ධ වෙනකොට ඒ හිත හා සමානම වුණ තව සිතක් උපදිනවා. මෙන්න මේ විදිහට කෝටි ප්‍රකෝටි ගණනාවක් වේගවත්ව උපදින මේ සිත එක හා සමානවම සිත් පරම්පරාවක් විදිහට නැවත නැවත නැවත නැවත උපදින්නේ භවාංග චිත්ත සංතතිය අර ප්‍රතිසන්දික්ත විපාක සිත හා සමාන සිත් පරම්පරාවක පැවැත්මකුයි ඒ සෑම තැනකම සිද්ධ වෙන්නේ. ඒකට කියන්නේ භවාංග චිත්ත සංතතිය කියලා. මෙන්න මේ භවාංග චිත්ත සංතතිය පවතින තැනක භවාංග සිත උපදින තැනක යම්කිසි විදිහකින් අර කර්මජ රූපාදී ඔක්කොම සකස් වෙලා තියෙනකොට ඒ කියන්නේ ඇහැ හැදිලා කන හැදිලා මේ ප්‍රසාද රූප ඉපදෙනකොටම මොකද වෙන්නේ ප්‍රසාද රූපයන්ට බාහිර අරමුණු වල ගෝචර වීම සිද්ධ වෙනවා බාහිර අරමුණු වල ගෝචර වීම සිද්ධ වෙනකොට බාහිර රූපාරම්මන ඇහැට පතිත වෙනවා ඒක පතිත වෙනකොට ඒ යම් ප්‍රසාදයකට ගැටෙන අරමුණක් ඒ අවස්ථාවේදී අර සිතට දැනෙනවා ප්‍රසාදයට යමක් ස්පර්ශ වුණා කියලා. මොකද මේවා කර්මජ රූප. ඒකට සිතට දැනෙන ස්පර්ශ වුණා කියලා. ඒත් භවාංග සිත කම්පණය වෙලා ඊට පස්සේ මොකද වෙන්නේ? සිතින් අරමුණු කරන ద్వාරේ. ద్వාරේ අරමුණු කළා ద్వාරේහි පහළ වෙනවා. ඒ කියන්නේ දොර ළඟට ගිහිල්ලා බලනවා වගේ හරියට මේ සිත අර ඇසෙහි ප්‍රසාද රූපයන් වස්තුව කරගෙන එතන උපදිනවා. දැන් ප්‍රසාද රූප වස්තු කරගෙන සිතේ උපදිනකොට අන්න ඒ හිතට තමයි කිව්වේ චක්කු විඥාන සිත කියලා. මොකද එතනට ගියාම තමයි යාට රූපය ගැන දැනගන්න පුළුවන්කම ලැබුණේ චක්කු ద్వාරේහි චක්ෂුෂය වස්තුව කරගෙන ඉපදුනාට පස්සේ තමයි යාට ඒක දැනගන්න පුළුවන්කම තිබුණේ. ඒක එහෙම ඉපදුනේ නැත්නම් යාට දැනගන්න ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක වස්තුව කරගෙන චක්කුද්්වාරයේහි ඉපදුනේ. චක්කුද්්වාරයේහි ඒ සිත ඉපදුනේයි. චක්කුද්්වාරයේහි සිත ඉපදුනේයි. ඒ වෙනකොටත් ඒ ద్వාරය තිබුණා. ඒක හැදිලා තිබුණා. ඒ වගේම ඒකට රූපයක් ගැටිලක් තිබුණා. ওই දෙකම සිද්ධ වුණ තැනක තමයි තෙවනුවට විඥානය එතන ඉපදීම සිද්ධ වුනේ. ඇස හැදිලා තිබුණා. ద్వාරය ద్వාරය හැදිලා සම්පූර්ණයි. ඒ ద్వාරයට රූපේ ගෝචර වෙලක් තිබුණා රූපේ ගැටුණා ඒ නිසා තමයි ඇස එතනට යොමු වීම සිද්ධ වුනේ එහෙනම් ඇහැ රූප කියන එක පුරේ જાතයි කියලා කියනවා චක්කු විඥාණය පච්චාජාතයි. පස්සෙයක් කියලා කියනවා. කියන්නේ යම් කිසි විදිහකින් ගෙදර දොර ළඟට කෙනෙක් ඇවිල්ලා බෙල් කළාම ගෙදර මැද ඉන්න ස්වාමියා, ගෘහ ස්වාමියා ගෙදර ඇති කෙනා එයා ගිහිල්ලා දොර අරිනවා. එතකොට දොර අරින්න පුළුවන්කම තිබුණේ දොර කලින් ඉඳලා එතන තිබුණ නිසා. ඒ වගේම ඒ දොර ළඟට යන්න උනේ දොර ඉදිරිපසට කවුරු හරි කෙනෙක් ආපු නිසා. ඒකට ඒ දෙකම මේ ගෘහ ස්වාමියාට කලින් ඒ කියන්නේ ගෘහ ස්වාමියා තෙන්ට යන්න කලින් සිදුවන අවස්ථා දෙකක්. මම කියන්නේ මේ එක දිගට මේක තිබ්බද නැද්ද කියලා උපමාව ඒ පැත්තට අරන් යන්න කියන එක නෙමෙයි. මෙතනදී කියන්නේ මේ අවස්ථාව දිහා බලන්න උපමාවක් ඇටියට කිව්වහම කියලා. ඒ මොහොතේදී ඇහැ රූප දෙක ඉපදුනාට පස්සේ තමයි විඥානය කියන එක එතනට පැමිණීම සිද්ධ වුනේ. එතන පහළ වීම කියන එක සිද්ධ වුණේ. පහළ වුණ නිසා තමයි රූපය කියන එක දැනගන්න පුළුවන්කම ලැබුණේ. ඒ නිසා හැ රූප පුරේ ජාතයි චක්කු විඥානේ පච්චා ජාතයි කියලා සඳහන් කරනවා ඒ පිළිබඳව දක්වන තැන්වලදී. ඊළඟ ගැටලුව හැටියට යොමු වෙලා තියෙනවා දරුවා ඇසින්ම දකින්නවාද නැත්නම් දරුවා කියක් දැනගන්නාකමට දකින්නවා කියා රැවටෙනවාද කියලා පැහැදිලි කර දෙන්නට කියලා. දරුවා කියලා දෙයක් කෙනෙක් අපි කවදාවත් ඇස් දෙකට දකින්නේ නැහැ. ඇස් දෙකට දකින්නේ අපි පොදුවේ චිත්‍රයක්, රූපයක් තමයි දකින්නේ. ඒ රූපය කියන එක කවදාවත් දරුව බවට පත්වන්නේ නැහැ. රූපය වර්ණ සටහනක් විදිහට ඇස් හමුවට පේනවා මිසක ගහක් ගලක් තව දේවල් ඒ විදිහටම වර්ණ රූප විදිහට වර්ණ සහ හැඩ විදිහට ඇසමුවට පතිත වෙනවා මිසක ඇසමුවට පේනවා මිසක ඒක කෙනෙක් හෝ පුද්ගලයෙක් දෙයක් වෙලා පේන්නේ නැහැ වර්ණ සහ හැඩ වශයෙන් විතරයි පේන්නේ. එහෙම පේන තැනක තමයි අපි පසුව උපදින මනෝද්දාරික සිත් අපි පස්සේ එය අරමුණු කරමින් හිතනකොට ආශ්‍රෝපාදාන වලින් උත්තර කිරීමත් එක්ක තව ප්‍රඥප්ති අරමුණු කිරීමත් එක්ක අපි මේ දරුවා කියලා දැනගැනීමකට ලක් කරන්නේ. ඇත්තටම දරුවා කියන්නේ දැනගන්න දේ මිසක ඒක දකින්න දේ නෙමෙයි. දකින්න එක එක සිදුවීමක් වෙනකොට අපි දැනගන්න දේ තවත් සිදුවීමක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ දකින්න දේ සහ දැනගන්න දේ දෙකම එකක් හැටියට අපි හිතින් කල්පනා කරන එක. දර්ශන කෘත්‍ය සිද්ධ වීමත් ඒ වගේම අපි දැනගැනීම කියන විඥානන කෘත්‍ය සිද්ධ වීමත් මේ දෙකම එකක් හැටියට අපිට හම්බ වෙනකොට අපිට දකින්නෙම දරුවා වෙලා. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. දකින්න එකක් දැනගන්නේ තවත් එකක්. ඒකට හැම වෙලාවකදීම මේ දෙක දෙකක් වුණොත් ඔබට කවදාවත් S2ට දරුවා දකින්න කියන තැනකට රැවටීමක් උපදින්නේ නැහැ. රැවටීමකට ලක්වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා මේ රැවටීම කියන දේ තුළ තමයි අපිට දරුවා දකින්නවා කියන දේ හම්බෙලා තියෙන්නේ. රූපයක් තමයි S2ට සෑම මොහොතකම ගෝචර වෙන්නේ. රූපය පෙර නොතිබී ඔබේ ඇස් හමුවට එනවා. ඒ වගේ මේ රූපය ඉතුරු නැතුව Nirodheටපත් වෙනවා. පෙර නොතිබී අසමුවට එන රූපය ඉතුරු නැතුව මේ රූපේ නිරෝධයටපත් වෙන එක තමයි රූපේහි තියෙන ස්වභාවය. ඉතින් අන්න ඒ විදිහට පෙර නොතිබී හටගෙන ඉතුරු නැතුව නැති වෙන තැනක ඔබට හිත පැත්තෙන් දැනගන්න දේ රූපය පැත්තෙන් පේනකොට තමයි දරුවා පේනවා කියන එක තියෙන්නේ. රූපය කියන එක වර්ණ රූපය කියන එක දරුවා වුණොත් ඒ රූපේ දකින හැමෝටම පොදුවේ දරුවා කියන හැඳිනීම, දරුවා කියන දැනගැනීම ඇතිවන්නට ඕනේ. එසේ හැමෝටම සියල්ලන්ටම දරුවා කියන හැඳිනීම නොවන්නේ රූපේ දරුවා කියන බව රූපේහි නොමැතිකම නිසා. ඒ වගේම ඊළඟ ගැටලුව හැටියට යොමුලා තියෙනවා පංචපාදානස්කන්ධයේ උදේවැය බලන විට එක් එක් ස්කන්ධයක වැය බලන ආකාරය පැහැදිලි කරලා දෙන්නට කියලා. පංච උපාදානස්කන්ධයේහි උදේවැය බලනකොට මේක ටිකක් දීර්ඝව සාකච්ඡා කරන්නට ඕනේ ප්‍රශ්නයක්. පංච උපාදානස්කන්ධයේහි උදේවැය බැලීම කියන එක පිළිබඳව අපි කතා කරනකොට එක් එක් ස්කන්ධේ රූපය කියන එක ආහාර ප්‍රත්‍යයෙන් උපදිනවා. අපි මුලින්ම සඳහන් කළා ආහාර ප්‍රත්‍ය කියලා කියන්නේ මොකද්ද? ඇහැ රූප චක්කු විඥාන ආදී මේ ධර්ම තුනක එකතුව නිසා උපදිනවා. එකතුව නැති වෙනකොටම නැති වෙනවා කියලා අපි දකින්න එක තමයි එතනදී ආහාර ප්‍රත්‍යෙහි නැතිවීම කියලා කියන්නේ. වේදනා සංඥා සංඛාර කියන මේ ධර්ම ටික උපදින්නේ වර්තමාන ප්‍රත්‍ය බවට පත්වන්නේ ස්පර්ශ ප්‍රත්‍ය. ස්පර්ශය නිසා තමයි වේදනාව සංඥාව සංස්කාරය කියන දේ උපදින්නේ. විඥානය උපදින්නේ රූපයයි නාමයයි කියන මේ ධර්ම දෙකම නිසා. මේ ධර්මයන්ගේ ඇතිකල්හි ඒ ඒ ධර්මයන්ගේ පහළවීමත් ඒ ධර්ම ටික නැති වෙනකොට නිරෝධයටපත් වීමක් තමයි අපිට සෑම මොහොතකම දකින්නට තියෙන පංච උපාදානස්කන්ධයේහි හට ගැනීම සහ වැයවීම පිළිබඳව දැකීමේදී මේ පිළිබඳව බොහෝ දේශනාවන් තුළින් ඔබට කරුණු ග්‍රහණය කරගන්න පුළුවන්කම තියෙනවා උදයව විඥානය ගැන කතා කරපු තැන්වලදී ඊට පස්සේ අනිත්‍ය සංයාව පිළිබඳව විශේෂයෙන් කතා කරන තැන්වලදී මේට අදාළව කරුණු කාරණා බොහෝමයක් ඔබට හොයාගන්නට පුළුවන්කම තියෙනවා ඉතින් ඒ නිසා කෙටියෙන් පැහැදිලි කිරීමක් කළොත් හැම වෙලාවකදීම රූපස්කන්ධය කියන එක උපදින්නේ වැය පැත්තට බලනකොට අපිට වැය කියන දේ ප්‍රකට කරගන්න තියෙන කොහොමද මේ ධර්ම තුනක එකතුව නිසා මේ ධර්මයේ උපදිනවා මේ ධර්ම තුනෙහි වෙන්වීමෙන් එකක හෝ නිරෝධයෙන් මේක නිරෝධයටපත් වෙනවා ඒක නැවත තියනවා කියන්න පුළුවන් කමක් නැහැ ඒක බිඳී යනවා මේක රූපස්කන්ධයේහි වර්තමාන ප්‍රත්‍යෙහි බිඳී යෑම කියන එක ඒ වගේම වර්තමානයේහි අපි පෙනෙන දේ රූපය කියලා රූපයේ පැත්තට පවරා දෙනවා නම් හෝ ඇහැ හෝ චක්කු විඥානයේ පැත්තට පවරා දෙනවා නම් ඒකට කියනවා වර්තමාන අවිද්‍යාව කියලා. එතකොට අපිට රූපය කෙනෙක් පුද්ගලයෙක් දෙයක් හැටියට හම්බ වෙනවා. අන්න එහෙම වුණාම එතන අපිට ඒ දේ අරඹය කර්ම සකස් කරගන්න පුළුවන්කම තියෙනවා. ඒකට තණ්හා කරන්න පුළුවන්කමක් තියෙනවා. අන්නේ අවිද්‍යාව කර්මයේ තණ්හාව නිසා අනාගතයටත් රූපය උපදවන්න පුළුවන් රූප ඇසුරු කරන්න පුළුවන් තැනකට ප්‍රතිසන්දි වශයෙන් යන්න පුළුවන්කමක් තියෙනවා මේ සමස්ත හේතුඵල දර්ශනයේහි මේක හට ගැනීම පැත්තට යනවා කියන එක තේරුම් ගන්න පුළුවන් වර්තමාන ප්‍රත්‍යතාවය පිළිබඳව අපි දකිනකොට. ඒ කියන්නේ අපි වර්තමානයේ ආහාර ප්‍රත්‍ය දකිනවා. ඒ වගේම මේ ආහාර නිසා හටගත්ත දේ ආහාර නිරෝධයෙන් නිරෝධයටපත් වෙනවා කියන නොදන්නා අවිද්‍යා කර්ම තණ්හා ටික නිසා අපිට අනාගතයටත් මේ විදිහේ පැවැත්මක් තියෙනවා. මේක හිස් වෙලා නැහැ කියන එකත් අපි තේරුම් ගන්න. මේ ආහාර නිරෝධයෙන් නිරෝධයට පත්වන දේ නිරුද්ධයි කියලා අපිට රූපය ඇසුරු නොකළ හැකි දෙයක් බවට පත්වෙනකොට අපිට අනාගතයට රූපය උපදින්න තියෙන හේතුව දුර වෙන බවක් ගන්නවා. ඒ නිසා අපිට වර්තමානයේ අවිද්‍යාව නිරෝධයෙන්, කර්ම තණ්හාවගේ නිරෝධයෙන් අනාගතයට රූප අනුත්පාද ස්වභාවයට පත් වෙනවා කියන එකත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. රූපේහි වැය දකිනකොට ඔය කියන අංශ දෙක පිළිබඳවම අපිට දකින්න සිද්ධ වෙනවා. වේදනාව පිළිබඳව අපි වැය පැත්තට කතා කළත් ඒ ආකාරයටම තමයි වේදනාව පිළිබඳව කතා කිරීමේදී අපිට ස්පර්ශ ප්‍රත්‍යයෙන් වේදනාව උපදිනවා යම් කිසි තැනක ඇහැ රූපාදී ධර්මයක පහළ වීම වුණත් ස්පර්ශය කියන දේ සිත උපදවන්නට එතන යෙදීමක් නැත්නම් නාම ධර්මයන්ගේ පහළ වීමක් නැහැ. ස්පර්ශ ප්‍රත්‍යයෙන් තමයි සිත එතන යෙදීම කියන දෙයින්දී ස්පර්ශය මූලික කරගෙන තමයි වේදනාව කියන දේ උපදින එක තමයි වර්තමාන ප්‍රත්‍ය. ස්පර්ශය බිඳෙනකොට වේදනාව කියන එක බිඳී යනවා. සිත එතන පවතින්නේම ස්පර්ශය කියන දේ මූලික කරගෙන. නිසා වේදනාව සංඥාව සංස්කාරය කියන මේ ධර්ම ටිකම ස්පර්ශය මූලික කරගෙන පවතින දේවල් ස්පර්ශය නැති වෙනකොටම නැති වෙනවා. ස්පර්ශයෙන් හටගත් දේ ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙන බව නොදන්නාකම වර්තමාන අවිද්‍යාව. ඒ නිසා මේ පුද්ගලයෙක් හෝ දෙයක් හැටියට අපි වටහා ගන්න එක බිඳී යන බව නොදන්නකම නිසා. ඒ නිසාම අපිට තණ්හා වශයෙන් හැසිරෙන්න භූමිය තියෙනවා. ස්පර්ශයෙන් හටගත් දේ ස්පර්ශයේ බිඳී යනකොට බිඳී යන බව දකිනකොට වර්තමාන අවිද්‍යා කර්ම තණ්හාවන්ගේ දුර්වීම මත අනාගතයේට එහෙම දේවල් උපදින්න තියෙන හේතුව නැති වෙනවා. ඒක දකින බවත් වැය දැකීම. ස්පර්ශ සමුදේ නිසා හටගන්න දේ පිළිබඳව ස්පර්ශ නිරෝධයෙන් නිරුද්ධ වෙනවා කියලා ස්කන්ධ නිරෝධය පිළිබඳව දැකීමත් අනුත්පාද නිරෝධය පිළිබඳව දැකීමත් කියන මේ දෙකම මෙතනදී මේ වැය කියන තැන තේරුම් ගැනීමට අදාළව අපිට දකින්නට පුළුවන්කම තියෙනවා. විඥානයේ උපදින්න ওই වේදනා සංඥා සංඛාර කියන නාම ධර්ම ටිකත් රූපයක් පදනම් කරගෙන තමයි වේදනා විඥානය කියන එක උපදින්නේ. ඒ වගේම මේ නාම ධර්ම ටිකේ බිඳී යෑමත් රූපේහි බිඳී යෑමත් මේ ටික පදනම් කරගෙන විඥානයේ නිරෝධයටපත් වෙනවා. නාම රූපේ නිරෝධයටපත් වෙනකොට. එහෙනම් ඒක තමයි වර්තමාන ප්‍රත්‍යෙහි බිඳී යෑම කියලා කියන්නේ. ඒ වගේම මේක බිඳෙන බව නොදන්න අවිද්‍යා කර්ම සංහා ටිකක් තියෙනවා. ඒ නිසා තමයි විඥානයේ රූපේ පැත්තට හෝ වේදනා සංඥා සංකාර ඇසුරු කරගෙන විඥානයේ හෝ ඇසුරු කරගෙන ප්‍රතිසන්දි සඳහා යන්නේ. ඒක තේරුම් අරගෙන ඒ වෙත ඇසුරු නොකර ඉඳීම කියන එකෙන් වර්තමානයේ තුල නාම රූප ප්‍රත්‍යයෙන් හටගන්න විඥානේ නාම රූප නිරෝධයෙන් නිරෝධයට පත්වන බව අවබෝධ කර ගැනීම ඇතුළෙන් අපිට විඥානීය නිරුද්ධ කරන්න පුළුවන්කම ලැබිලා තියෙනවා අවිද්‍යාව මේ කර්ම නාම රූප අවිද්‍යා කර්ම තණ්හා නාම රූප නිරෝධය ඇතුළේ අනුත්පාද නිරෝධයකට පත්වෙනවා නැවත විඥානේ උපදින්නේ නැහැ කියන. එතකොට නාම රූප නිරෝධය කියන එක වර්තමාන ප්‍රත්‍ය හැටියට ගත්තාම ස්කන්ධ නිරෝධය දකින්න පුළුවන්කම තියෙනවා. අනුත්පාද නිරෝධය සාක්ෂාත් කරන්න පුළුවන්කමක් තියෙනවා. ওই දෙකම මෙතනදී දකින්න පුළුවන්කම තියෙනවා. Tamanට මේ ස්කන්ධයන්ගේ අනිත්‍යතාවය ප්‍රතිවේධ කිරීම එක්ක. අනාගාමී අරිහත් වහන්සේලා සහ බ්‍රහ්මයන් කබලින්කාර ආහාරයෙන් මිදෙනවා යයි කීමෙහි අර්ථය කුමක්ද කියලා පැහැදිලි කර දෙන්නට කියලා කබලින්කාර ආහාරයෙන් අනාගාමී ආර්යයන් වහන්සේලා සහ බ්‍රහ්මයන් අනාගාමී ආර්යයන් වහන්සේලා සහ රහතන් වහන්සේලා මිදෙනවා කියලා කියන්නේ කබලින්කාර ආහාරය ගන්නෙ නැහැ කියන එකෙන් නෙමෙයි කබලින්කාර ආහාරය දෙයක් පුද්ගලයෙක් හැටියට උපාදාන වශයෙන් ගන්නෙ නැහැ කියන එකෙන් ආහාරයෙන් මිදලා ඉන්නවා කියන එක ඊට පස්සේ රූපාවචරාදී බ්‍රහ්ම ලෝකයන් වලදී ඒ වගේ කබලින්කාර ආහාරයේහි ඇසුරු කිරීමක් නැති නිසා එතනදී ඒ බ්‍රහ්මයන් රූපයෙන් නිදී වාසය කරනවා කියන එකයි එතනදී सिद्ध කරන්නේ එතන රූපයන්ගේ යෙදීමක් නැති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 දෙවියෝ සතුටින් සාදුනාදයෙන් මේ පින් අනුමෝදන් වනු ලබත්වා. දෙවියන්ට උතුම් නිවනින් සැනසීම පිණිස මේ කුසල් හේතුපනිශ්‍රයම වේවා කියලා සාදුහු කියලා දෙවියන්ටත් පින් අනුමෝදන් කරන්න.